ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ මේ භූවිජ සූත්‍රයේ තියෙන හරිම වැදගත් කාරණයක් ගැන කතා කරන්න. ඔව් ආයිබෝවන් අද මාත්‍රිකාව ඇත්තටම හිතන්න පොළඹවන එකක්. ඒ කියන්නේ යම් දෙයක් අධ්‍යාත්මික දියුණුවක් වගේ දෙයක් ලබා ගන්න උත්සාහ කරනකොට ඒකට තියෙන ආසාවද නැත්තම් ඒකට අනුගමනය කරන ක්‍රමයද ඇතරම වැදගත් වෙන්නේ කියන එක. හරියටම මේ කතාව එනවා භූමිජ කියලා හම්දුරු නමක් ජයසේන කියලා රාජකුමාරයෙක් එක කරන සංවාදයක්. පස්සේ කාරණේම බුදුරජාණන් වහන්සේ දක්වා යනවා. හ්ම්. එතරම්දි තමයි ඒකේ හරය පැහැදිලි වෙන්නේ. බුදුහාමුදුරුවෝ කොහොමද මේ පිළිවෙත්වල සාර්ථකත්වය ගැන දකින්නේ කියන එක තමයි අපි අද බලන්න යන්නේ. හොඳයි. එතකොට මේ කතාව පටන් ගන්නෙ කොහොමද? අර ජයසේන කුමාරයා ප්‍රශ්නයක් අහනව නේද? ඔව්. ජයසේන කුමාරයා භූමිජ හාමුදුරන්ගෙන අහනවා ස්වාමිනේ මනහර තියෙනවා සමාර ශ්‍රමණ බ්‍රාහමණයෝ කියනවලු මේ බමසර වගේ දේවල් රැක්කත් ඒ කියන්නේ ආසාවෙන් රැක්කත් ආසාවක් නැතව රැක්කත් එහෙම නැත්නම් ඒ දෙකම ඇතුව හෝ නැතුව රැක්කත් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ආ ඒ කියන්නේ ඒ කාලෙත් එහෙම මතවාද තිබිලා තියෙනෝ නේද? ප්‍රතිඵල නැහැ කියලා හිතපු අය තින්දලා තියෙනවා. ඔව් ඇත්තටම ඉතින් ජයසේන කුමාරය අහනවා මේ ගැන භාග්‍යවතුන් වහන්සේ මොකද කියන්නේ කියලා. එතකොට භූමිජ හාමුදුරුව මොකද කියන්නේ? උන්වහන්සේ දන්නවද බුදුහාමුදුරුවන්ගේ මතය? උන්වහන්සේ කියනවා කුමාරයා මම නම් මේ කාරණේ ගැන කෙලින්ම භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා නැහැ. ඒත් ආ ඒත් අනුමානයක් දෙනවා. ඔව් අනුමානයක් දෙනවා උන්වහන්සේ කියනවා මම හිතන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියන ඉඩ තියෙනවා යම් කෙනෙක් බඹසර රකින්නේ නුවණින් තොරව. වැරදි මාර්ගයක නම් ඒ කියන්නේ මිත්‍යා මාර්ගයේ එතකොට ආසාවෙන් රැක්කත් ආසාවක් නැතුව රැක්කත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හ්ම්. ක්‍රමේ වර්ධිනවා. ඔව්. ඒත් යම් කෙනෙක් නුවණින් යුක්තව නිවැරදි මාර්ගයේ යහපත් මාර්ගයේ ඉඳන් බඹසර රකින්නවා නම් එයා ආසාවෙන් රැක්කත් ආසාවක් නැතුව රැක්කත් එයාට ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා භූමිජහමුදුරෝ අනුමාන කරනවා. හරිම තර්කානුකූල අනුමානයක් වගේ. ඉතින් උන්වහන්සේ මේක තහවුරු කරගන්න බුදුහාමුදුරෝ හම්බ වෙන්න යනවද? ඔව් ඔව් උන්වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා ජයසේන කුමාරයාත් එක්ක වෙච්ච මේ සංවාදයේ සම්පූර්ණයෙන්ම කියවා අහනවා ස්වාමිනී මම දුන්නු පිළිතුර හරිද? ඒක ඔබ වහන්සේගේ ධර්මයට එකඟද? මම මොකක් හරි වැරද්දක් කිව්වද කියලා. ඒකනම් ගොඩක් වැදගත්. Tamange අවබෝධය තහවුරු කර ගැනීම. ඇත්තම. මෙතනදී තමයි වැදගත්ම දේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ භූමිජ හමුදුරුවන්ම අගය කරනවා. භූමිජ නුඹ දුන් පිළිතුර ඊටාම නිවැරදි. ඒක මගේ දේශනාවට සම්පූර්ණයෙන්ම එකඟයි. නුඹ කිසිම වරදක් කරේ නෑ කියලා අනුමත කරනවා. නියමයි. එතකොට බුදුහාමුදුරෝ තවදුරටත් පැහැදිලි කරනවා ඇති නේද? ඇයි ඒ ප්‍රතිඵල නොලැබෙන්නේ? ඇයි ලැබෙන්නේ කියලා. හු උන්වහන්සේ පැහැදිලි කරනවා ප්‍රතිඵල නොලැබෙන්නේ හේතුව වැරදි මාර්ගයේ යන එක. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්ප, මිත්‍යා වචන, මිත්‍යා කර්මාන්ත, මිත්‍යා ආජීවය, මිත්‍යා ව්‍යායාමය, මිත්‍යා සතිය, මිත්‍යා සමාධිය මේ වැරදි අටකින් යුක්ත මාර්ගයේ යන කෙනාට කොච්චර ආසාව තිබුණත් නැතත් බඹසර රැක්ක කියලා විමුක්තියක් වගේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අර වැරදි පාරේ යන එක තමයි ගැටලුව. ආසාව තිබීම හෝ නැතිවීම නෙවෙයි. හරියටම හරි. අභිප්‍රායනමේ ක්‍රමවේදයයි වැරදි. එතකොට ප්‍රතිඵල ලැබෙන ක්‍රමය ඒකත් ඒ විදිහට පැහැදිලි කරනවාද? ඔව්. උන්වහන්සේ දේශනා කරනවා ප්‍රතිඵල ලැබෙන්නේ නිවැරදි මාර්ගයේ ගියොත් විතරයි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා ව්‍යායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට. හ්ම්. අර උතුම් අටංගි මග. ඕ ඒ නිවැරදි මාර්ගයේ නුවණින් යුක්තව එන ප්‍රඥාවෙන් යුක්තව ගමන් කරනවා නම් එතකොට ආශාව තිබුණත් නැතත් ප්‍රතිඵල ලැබෙනවා. මොකද ප්‍රතිඵල ලැබෙන්න අවශ්‍ය නිවැරදි පදනම නිවැරදි ක්‍රමයේ ඒකයි. මේක තව පොඩක් සරලව තේරුම් කරන්න මම හිතන්නේ බුදුහාමුදුරුව හරි අපූර්ව උපමාව ටිකක් පාවිච්චි කරනව නේද? ඒ ටික අහුවම නම් කාරණාව හොන්දටම පැහැදිලි වෙනවා. ඔව් ඒ උපමා ටික තමයි මේ සූත්‍රයේ තියෙන තවත් සුවිශේෂී දෙයක්. හරිම ප්‍රායෝගිකයි. මුලින්ම වැරදි ක්‍රමයට උපමා හතරක් දෙනවා. මොනද? පළවෙනි එක හරියට කෙනෙක් වැලි අරගෙන ඒක මිරිකලා තෙල් ගන්න හදනා වගේලු. හා, වැලි මිරිකලා තෙල්. ඒක නකුවමඩවත් වෙන්නේ නෑ නේද? බෑනේ. කොච්චර ආසාවෙන් වැලි මිරිකුවත්, කොච්චර උත්සාහයෙන් මිරිකුවත් තෙල් එන්නේ නෑ. දෙවෙනි එක හරියට කෙනෙක් එළදෙනකගේ අඟ අල්ලගෙන අඟෙන් ඇදලා කිරි ගන්න හදනවා වගේලු. අඟෙන්. තනපුඩුවෙන් නෙවෙයි. නෑ, අඟෙන්. ඒකත් වෙන්නේ නැති වැඩක්. තුන්වෙනි එක වතුර භාජනයකට දාලා ඒක හොඳට කලතලා ඒකින් ගිතෙල් ගන්න හදනවා වගේලු. වතුරෙන් දිගිරි වලින් නෙවෙයි. ඔව් වතුර කලතලා හතරවෙනි එක හොඳට තෙත වෙච්ච දියසෙවල් බැඳිච්ච දර කෑල්ලක් අරගෙන ඒක උලලා ගිනි ගන්න හදනවා වගේලු. තෙත දර කෑල්ලකින් ඒක තමහරුයි නේද? අමාරුයි නෙමෙයි වෙන්නෙම නෑ වගේ තමයි. ඉතින් බුදුහාමුදුරු කියනවා මේ වැරදි ක්‍රම වගේ තමයි මිත්‍යා මාර්ගයේ දන් බඹසර රකින්න එකත්. කොච්චර ආසාවෙන් කළත් ආසාවක් නැතුව කළත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. මොකද ක්‍රමය වැරදි. හරිම පෑදලි. එදකොට නිවැරදි ක්‍රමයටත් මේ වගේම උපමා තියනවද? ඔව්, ඒ විදිහටම නිවැරදි ක්‍රමයටත් උදාහරණ හතරක් දෙනවා. ඒ අර කලින් කියපුවට අදාළ නිවැරදි ක්‍රම. ආ, ඒ කියන්නේ? පළවෙනි එක හරියට කෙනෙක් තල අරගෙන, ඒ කියන්නේ තල ඇට, එහෙම නැත්නම් තල සහිත දෙයක්, ඒක හරියට මිරිකලා තෙල් ගන්නවා වගේ. ආ. ඒක නම් කරන්න පුළුවන්. තල වලින් තෙල් ගන්න පුළුවන්. පුළුවන්. නිවැරදි අමුද්‍රව්‍ය, නිවැරදි ක්‍රමයේ දෙවැනි එක හරියට කෙනෙක් එළ දෙනකගේ තනපුඩුවෙන් හරියට ඇදලා කිරි ගන්නවා වගේ. ඔව් එහෙම තමයි කිරි දොවන්නේ. තුන්වෙනි එක හරියට කෙනෙක් දී කිරි අරගෙන ඒ කියන්නේ මුදෝපු කිරි ඒක හරියට කලතලා ගිතෙල් බටර් ගන්නවා වගේ. ඒකත් හරි ක්‍රමය. හතරවෙනි එක හරියට කෙනෙක් හොඳට වියලුණු දි รา පත් නො වූ දර කෑල්ලක් අරගෙන ඒක හරියට උලලා ගිනි ගන්නවා වගේ වියලිදරලයන් ගිනිගන්න පුළුවන්. පුළුවන්. ඉතින් බුද්ධහාමුදුරුව දේශනා කරනව මේ නිවැරදි ක්‍රම වගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳලා නුවණින් යුක්තව බඹසර රකින්න එකත්. එහෙම කරනකොට ආශාව තිබුණත් නැතත් ප්‍රතිඵල ලැබෙනවා. මොකද ප්‍රතිඵල ලැබෙන්න අවශ්‍ය නිවැරදි ක්‍රමය අනුගමනය කරන නිසා. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි අපි මොන දෙයකට උත්සාහ කරත් විශේෂයෙන්ම මේ වගේ ගැඹුරු අධ්‍යාත්මික පිළිවෙතකදී හිතේ තියෙන ආසාවට වඩා ඒකට පාවිච්චි කරන ක්‍රමය, අනුගමනය කරන මාර්ගය, ඒකේ නිවැරදි බව සහ ඒක නුවණින් කරනවද කියන එක තීරණාත්මකයි. හරියටම හරි. ඒක තමයි මේ සූත්‍රයෙන් ලැබෙන මූලිකම පණිවිඩය. හරි දේ හරි විදිහට කරන්න ඕන. ඇත්තටම හිතට වදින කාරණයක්. ඔව්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මේ නිවැරදි ක්‍රමය එදිරිව වැරදි ක්‍රමය කියන මූලධර්මය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ මිත්‍යා මාර්ගය අතර තියෙන වෙනස. මේක අධ්‍යාත්මික පැත්තට විතරක් සීමා වෙන දෙයක්ද? හොඳ ප්‍රශ්නයක්. එදිනෙදා ජීවිතයේදී වුණත් අපි යම් ඉලක්කයක් හඹාගෙන යනකොට අධ්‍යාපනය, රැකියාව, පවුල් ජීවිතයේ සබඳතා මේ ඕනම දෙයකදී අපි අනුගමනය කරන්නේ නිවැරදි ක්‍රමයක්ද නැත්නම් අර වැරදි ක්‍රමයක්ද? අපි දරන උත්සාහය තලමිරිකනවා වගේ එකක්ද නැත්නම් වැලිමිරිකනවා වගේ එකක්ද කියලා නිතරම ටිකක් නුවණින් විමසලා බලන එක කොච්චර වැදගත් වේද? ඒක තමයි ඇත්ත. තමගේ උත්සාහයන් දිහා ඒ විදිහට බලන එක වටිනවා. hali ක්‍රමයටද මම මේ දේ කරන්නේ කියලා නිතරම පරීක්ෂා කරගන්න එක. ඔව් ඒ ගැන මදක් සිතා බලන්න පුළුවන්.